بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි අලිෆ් ලාම් රා තිල්ක ආයාතුල් කිතාබිල් මුබීන් ඉන් أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَذَا الْقُرْآنَ وَإِن كُنتَ من قبله لمن الغافلين මෙය සත්‍යයා සත්‍යය පැහැදිලි කරන ධර්ම ග්‍රන්ථයේ වදන්ය. නුබලාගේ වටහා ගැනීම පිණිස සැබවින්ම අපි එය අරාබි බසින් වූ කුරාණය කියවීම යනුවෙන් පහල කළෙමු. නබි මුහම්මද මීට පෙර නුඹ මේ දේවල් ගැන කිසිසේත්ම නොදැන සිටි අයගෙන් කෙනෙකුව සිටියද මෙම කුරාණය නුඹට පහල කිරීමෙන් ඉතා වැදගත් වූ වෘතාන්ත අපි නුඹට පවසන්නෙමු. إذ قال يوسف لأبيه يا أبت إني رأيت أحد عشر كوكبا إني رأيت أحد عشر كوكبا والشمس والقمر والشمس والقمر رأيتهم لي ساجدين قال يا بني لا تقصص رؤياك على إخوتك فيكيدوا لك كيدا إن الشيطان للإنسان عدو مبين وكذلك يجتبيك ربك ويعلمك من تأويل الأحاديث ويتم نعمته ويتم نعمته عليك وعلى آل يعقوب كما أتمها كما أتمها على أبويك من قبل إبراهيم وإسحاق إن ربك عليم حكيم පියාණනි සිහිනයෙන් මම තාරකා එකුළහකුත් ඉරත් සඳත් දුටුවෙමි. ඔවුන් මට සුජූද් එනම් නමස්කාර කරනු දුටුවෙමි. යනුවෙන් යුසුප් ඕගේ පියාණන්ට කීවනම මාගේ පුතනුවනි නුඹගේ සිහිනය ගැන නුඹගේ සහෝදරයන්ට නොපවසව්. එසේ වී නම් ඔවුන් නුඹට විරුද්ධව කුමන්ත්‍රණය කරනු ඇත. සැබවින්ම ශීතාන් මිනිසාගේ ප්‍රකට සතුරාය. එසේම නුඹ සිහිනයෙන් දුටු පරිදි නුඹගේ පරමාධිපති ඔහුගේ කාර්යට නුඹ තෝරාගනු ඇත. තවද ඔහු නුඹට සිද්ධීන් පිළිබඳ පූර්ණ අවබෝධය ලබාදනු ඇත නුබේ මුතුන් මිත්තන් දෙදෙනා වූ ඉබ්‍රාහිම් සහ ඉස්හාක් වෙත මීට පෙර ඔහු එම ආශිර්වාදය පිරිනැමූ අන්දමටම නුබටත් යකූගේ දරු පවුලටත් ඔහුගේ ආශිර්වාදය පිරිනමනු ඇත සැබවින්ම නුඹගේ පරමාධිපති සර්වඥානීය සර්ව ප්‍රඥාවන්තය لقد كان في يوسف وإخوته آيات للسائلين إذ قالوا ليوسف وأخوه أحب إلى أبينا منا ونحن عصبة إن أبانا لفي ضلال مبين اقتلوا يوسف أو اطرحوه أرضا يخل لكم وجه أبيكم يخل لكم وجه أبيكم وتكونوا من بعده قوما صالحين قال قائل منهم لا تقتلوا يوسف وألقوه في غيابة الجب ۖ وألقوه في غيابة الجب يلتقطه بعض السيارة يلتقطه بعض السيارة إن كنتم فاعلين قالوا يا أبانا ما لك لا تأمنا على يوسف وإنا له لناصحون أرسله معنا غدا يرتع ويلعب وإنا له لحافظون සැබවින්ම යූසුෆ් සහ ඔහුගේ සහෝදරයින් ගැන මේ කතාවෙහි විමසන්නට සංඥාතිබේ. අප සමූහයක් වුවද අපගේ පියාට අපට වඩා යුසුෆ් සහ ඔහුගේ සහෝදරයා ඉතා මනාපවිය. සැබවින්ම අපේ පියා පැහැදිලි ලෙසින්ම වරදෙහි යැයි ඔවුන් කීවග සිහියට නගව්. මේ නිසා යුසුෆ් මරාදමව් නැතහොත් නුඹලාගේ පියාගේ අවධානය තනිකරම නුඹලා වෙත යොමුුවන විදිහට ඔහු කිසියම් තැනකට විසි කර දමව්. ඉන් පසුව නුඹලාට දැහැමි ජනයෙන් විය හැක්කාහුය නුඹලා යුසුෆ්ව මරා නොදමව් නුඹලා ඔහුට කිසියම් දෙයක් කළ යුතුවේ නම් ඔහු අඳුරු ලිඳකට තල්ලු කර දමව්. අසලින් යන කිසියම් තවලමක් ඔහු එයින් ගොඩගනු ඇතැයි ඔවුන්ගෙන් කෙනෙක් කීවේය. අපගේ පියාණනි යුසුප් සම්බන්ධයෙන් නුඹ අප කෙරෙහි විශ්වාස නොකරන්නේ ඇයි. අපිද ඔහුට යහපත පතන්නවුන් වෙමුයි ඔහු කිවෝය. ඔහුට විනෝදවීමටත් කෙලිදෙලෙන් කාලය ගත කරන්නටත් හෙට ඔහු අප සමග එවනු සැබවින්ම අපි ඔහු හොඳින් රැකබලාගන්නෙමු. قال إني ليحزنني أن تذهبوا به وأخاف أن يأكله الذئب وأخاف أن يأكله الذئب وأنتم عنه غافلون قالوا لئن أكله الذئب ونحن عصبة إنا إذا لخاسرون فلما ذهبوا به وأجمعوا أن يجعلوه في غيابة الجب وأوحينا إليه لتنبئنهم بأمرهم هذا وهم لا يشعرون ඇත්තෙන්ම නුබලා ඔහු බැහැරගෙන යෑම මා ශෝකයට පත් කරවන්නකි. නුබලා ඔහු ගැන නොසලකිල්ලෙන් සිටින විට ඌර්කයක ඔහු කාදමාවියයි මම බියවෙමි ඔහු එනම් පියතුමා කීවේය අප සමූහයක් ලෙස සිටින විට ඌර්කයා ඔහු කාදමයි නම් අපි සැබවින්ම පරාජිතයෝ වන්නෙමුයි ඔහු කීහ ඔවුන් යුසුෆ් බැහැරගෙන ගොස් ඔහු අඳුරු ලිඳක් තුළට විසිකර දැමීමට ඔහු තීරණය කළහ ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන ඔවුන් නොදෙනුවත්වම නුඹ ඔවුනට දැනුම් දෙනුයි අපි යුසුෆ්ට හෙළිදරව් කළෙමු. وجاءوا أباهم عشاء يبكون قالوا يا أبانا إنا ذهبنا نستبق وتركنا يوسف وتركنا يوسف عند متاعنا فأكله الذئب وما أنت بمؤمن لنا ولو كنا صادقين وجاءوا على قميصه بدم كذب قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل والله المستعان على ما تصفون وجاءت سيارة فأرسلوا واردهم فأدلى دلوه قال يا بشرى هذا غلام وأسروه بضاعة والله عليم بما يعملون وشروه بثمن بخس دراهم معدوده وكانوا فيه من الزاهدين හිරු බැස ගිය පසු ඔවුහු හඬා වැලපෙමින් තම පියාවෙත ආපසු පැමිණියහ. අපගේ පියානනි අප දෙවීමේ තරඟවල යෙදී සිටියමු. අපේ බඩු අසල යුසුෆ් නතර කරගියමු. ඒ අවස්ථාවේදී වෘර්කයෙක් ඔහු කාදැමුවේය. අප ඇත්ත කතා කළත් නුඹ අප විශ්වාස කරන්නේ නැත යැයි අපි දනිමුයි ඔහු කීහ. තවද ඒ සඳහා ශාක්ෂි වශයෙන් ඔවුහු බොරු ලේ සහිත ඔහුගේ කමිසය ගෙන ආහ මෙය ඇසූපියා නැත නුබලාගේ දුෂ්ට ආත්ම මෙම සාපරාධී ක්‍රියාව නුබලාට සුළුපටු දෙයක් බවට පත් කර ඇත. එනිසා යහපත් ඉවසීමේ තවද නුබලා ගොතා කියන දෑගැන මට උදව්විය හැක්කේ අල්لهට පමණී ඔහු එනම් පියතුමා කිවේය. තවද එතැනට තවලමකාවේය. ඔවුහු තම දිය අදින්නා එහි යැවූහ. එවිට ඔහු තම පනිට්ටුව ලිඳට බැස්වේය. එහි යුසුෆ් සිටිනු දැක සුභාරංචියක් මෙන්න ගැටවරයෙක් යැයි ඔහු හඬනගා කෑගෙසුවේය. ඔහු ලිඳේ සිට ගොඩට ගත්විට ඔහු ඔහු වෙළඳ බාණ්ඩයක් ලෙස සඟවාගත්හ. නමුත් අල්له ඔවුන් කරන දෑ හොඳ හැටි දැන සිටියේය. පසුව ඔවුහු ඉතාමත් සුළුමිලකට දිරහම් ස්වල්පයකට ඔහුව එනම් යුසුෆ විකුණා දැමූහ. ඔවුහු ඔහු සඳහා ලොකුමිලක් අපේක්ෂා නොකළහ. وقال الذي اشتراه من مصر لامرأته أكرمي مثواه أكرمي مثواه عسى أن ينفعنا أو نتخذه ولدا وكذلك مكنا ليوسف في الأرض ولنعلمه من تأويل الأحاديث والله غالب على أمره ولكن أكثر الناس لا يعلمون ولما بلغ أشده آتيناه حكما وعلما وكذلك نجزي المحسنين මොහු ගැන කාරුණිකව කටයුතු කරව. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැකිය. නැතිනම් අපි ඔහු අපගේ පුත්‍රයා වශයෙන් හදාවඩා ගනිමුයි. මිසර දේශයෙහි ඔහු එනම් යුසුෆ් මිලට ගත් තැනැත්තා තම බිරිඳ අමතා කීවේය. මෙසේ යුසුෆ්ට මිහිපිට තහවුරුවීමටත් සිද්ධීන් පිළිබඳ ගැඹුරු අර්ථය ඔහුට අපි ඉගැන්වීමටත් අපි මග සකස් කළෙමු. තමා එනම් අල්لهගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අල්لهට පූර්ණ බලය ඇත. මිනිසුන් බොහෝ දෙනෙක් මෙය නොදනිති. යුසුෆ් වැඩිවියට පත් වූ කල්හි අපි ඔහුට නිගමනවලට එළඹීමේ හැකියාවත් ඥානයත් පිරිනැමුවමු. අප යහපත් ජනයාට තිලින පිරිනමන්නේ මේ අයුරිනි. وراودته التي هو في بيتها عن نفسه وغلقت الأبواب وقالت هيت لك قال معاذ الله إنه ربي أحسن مثواي إنه لا يفلح الظالمون ولقد همت به وهم بها لولا أن رأى برهان ربه كذلك لنصرف عنه السوء والفحشاء إنه من عبادنا المخلصين واستبق الباب وقدت قميصه من دبر وألف يا سيدها لدى الباب قالت ما جزاء من أراد بأهلك سوءا إلا أن يسجن إِلَّا أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ ඔහු රැඳී සිටි නිවසේ ඈ ඔහු පොළඹවා ගැනීමට තැත් කළාය. තවද ඇය දොරවල් වසා දමා මෙහි එන්නැයි ඔහුට කිවාය. මම අල්ලාහගේ රැකවරණය පතමි. මාගේ පරමාධිපති මාගේ නිවහන ඉතා ලස්සන කරදී ඇත. එසේනම් මා මේ අන්දමින් අනාචාරයෙහි යෙදිය යුතුද සැබැවින්ම අපරාධකාරයින් කිසිදාක ජය නොලබන්නේ යැයි ඔහු එනම් යුසු පවසාසිටියහ. තවද ඇය ඔහු දෙසට ගමන් කලාය තම පරමාධිපතිගේ පැහැදිලි සංඥාව ඔහු දැක නොතිබුණේ නම් ඔහුද ඇය දෙසට ගමන් කරන්නට තිබුණි. අවිනීතකම සහ අසභ්‍යකම ඔහුගෙන් බැහැරකිරීම සඳහා අපි මෙය එසේ කළෙමු. සැබැවින්ම ඔහු තුහරාගනු ලැබූ අපගේ ගැත්තන්ගෙන් කෙනෙකි. ඉන් පසු ඔවුන් දෙදෙනා එකිනෙකා අභිබවමින් දොරටුව දෙසට වේගයෙන් ගියහ. ඇය ඔහුගේ කමිසේ පිටුපසින් ඇද්දාය. දොරටු ආසලදී ඇගේ ස්වාමියා ඔවුන් දෙදෙනාට මුණගැසුනි. ඔහු දුටු ඇය හඬමින් ඔබගේ බිරිඳට නපුරු සිතු අයට සිරගය හෝ වේදනීය දඩුවම මිස කවර පළවිපාකයක් දැයි ඇසුආය. قال هي راودتني عن نفسي وشهد شاهد من أهلها إن كان قميصه قد من قبل فصدقت وهو من الكاذبين وإن كان قميصه قد من دبر فكذبت وهو من الصادقين فلما رأى قميصه قد من دبر قال إنه من كيدكم إن كيدكن عظيم يوسف أعرض عنه واستغفري لذنبك إنك كنت من الخاطئين ඇය මා පෙළඹවීමට තැත් කලායයි ඔහු එනම් යුසුෆ් කිවේය. ඔහුගේ කමිසය ඉදිරි පසින් ඉරී ගොස් තිබේ නම් ඇය ඇත්ත කතා කරන්නේය. තවද ඔහු බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි ඇගේ පවුලේ සාක්කිකරුවෙක් ශක්ෂි දුන්නේය. ඔහුගේ කමිසය පිටු පසින් ඉරී ගොස් තිබෙන්නේ නම් ඇය බොරු කියන්නේය. ඔහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකු වේයයි සාක්කිකරු කීවේය. ඔහුගේ කමිසය පිටුපසින් ඉරි ගොස් තිබෙන බව දුටු විට මෙය ගැහැණුන් වන නුඹලාගේ කපටි උපායන්ගෙන් එකකි. ඇත්තෙන්ම නුඹලාගේ උපායවල් ඊතා කපටියයි. ඔහු එනම් ඇගේ සැමියා කියා සිටියාය. යූසුෆ් මෙය අතහැර දමන්න. තවද නුඹ නුඹගේ පාපයට ක්ෂමාව ඉල්ලා සිටියව්. සැබවින්ම නුඹ වරදකාරියන්ගෙන් කෙනෙකියයි ඇගේ සැමියා තවදුරටත් කීවේය. وقال نسوة في المدينة امرأة العزيز تراود فتاها عن نفسه قد شغفها حبا إنا لنراها في ضلال مبين فلما سمعت بمكرهن أرسلت إليهن وأعتدت لهن متكأ وأعتدت لهن متكأ وآتت كل واحدة منهن سكينا وآتت كل واحدة منهن سكينا وقالت اخرج عليهن فلما رأينه فلما رأينه أكبرنه وقطعن أيديهن وقلن حاش لله ما هذا بشرا إن هذا إلا ملك كريم අසීස්ගේ බිරිඳ එනම් නගරේ ප්‍රධානයාගේ බිරිඳ ඇගේ නිවැසි තරුණයා සමඟ ආලයෙන් මත්වී සිටින නිසා ඔහු පොළඹවා ගැනීමට තැත් කරනවා. පැහැදිලිවම ඇය වරදෙහි බව අපි සිතනවායයි නගරේ කාන්තාවෝ කීහ. ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇයට ඇසුණු විට ඇය ඔවුනට තම නිවසට ඇරයුම් කළාය. තවද ඔවුනට හාන්සිපුටු සහිත ශාලාවක භෝජන සංග්‍රහයක්ද පිළියල කළාය. එවිට ඔවුන්ගෙන් එක්කෙනා අතට පිහියක් බැගින් දුන්නාය. පසුව ඔවුන් පළතුරු කැපීමෙහි යෙදී සිටින විට ඔවුන් හමුවට යනුයි යුසුෆ්ට ඇයකීවාය. ඔවුහු එනම් කාන්තාවෝ ඔහුදුටු විට ඔහු ගැන තදින් ආශ්චර්යමත් වූහ. ඔවුහු ඔවුන්ගේම අත්කපාගත්හ තවද අල්ලා ඉතා සුවිශුද්ධයි. මොහු මිනිසෙකු නොවෙයි. මොහු උතුම් මලක්වරයෙකු මිස මිනිසෙකු නොවෙයි. මහත් පුදුමයෙන් ඔවුහු පවසා සිටියහ. قالت فذلكن الذي لمتنني فيه ولقد راودته عن نفسه فاستعصم ولئن لم يفعل ما آمره ليسجنن وليكون من الصاغرين قال رب السجن أحب إلي مما يدعونني إليه وإلا تصرف عني كيدهن أصب إليهن وأكن من الجاهلين فاستجاب له ربه فصرف عنه كيدهن إنه هو السميع العليم ثم بدا لهم من بعد ما رأوا الآيات ليسجننه حتى حين නුඹලා ඔහු ගැන මට චෝදනා කළ පුද්ගලයා තමයි මේ. සැබවින්ම ඔහු වරදට පොළඹවා ගැනීමට මම අපේක්ෂා කළේ. නමුත් ඔහු බේරි ගියා. මා ඔහුට අන කළ දෑ ඔහු නොකළේ නම් සැබවින්ම ඔහු සිරකරනු ලැබේ. තවද ඔහු නින්දාවටද පත්කෙරනු ඇතැයි ඇයකීවාය. මාගේ පරමාධිපතියානනි ඔවුන් මට ඇරයුම් කරන එම දේට වඩා සිරගතවීමට මම කැමැත්තෙමි. ඔවුන්ගේ කූට උපායවලින් ඔබ මා මුදා නොගන්නේ නම් මා ඔවුන්ගේ උගුලට හසුවන්නට පුළුවන. තවද මෝඩයින්ගෙන් කෙනෙකු බවට පත්වන්නටද පුළුවනැයි. ඔහු එනම් යුසුෆ් කිය. එවිට ඔහුගේ පරමාධිපති ඔහුගේ ප්‍රාර්ථනය අනුමත කළේය. ඔවුන්ගේ වංචාවෙන් ඔහු වැලක් වූයේය. සැබවින්ම ඔහු සර්වශාවකය සර්වඥානීය. පසුව ඔහුගේ නිදොස් භාවය ගැනත් තම ස්ත්‍රියගේ වරද ගැනත් පැහැදිලි සාක්ෂි දුටුවිට ඔහු කලකට සිරගෙට යැවීම සුදුසුයයි ඕනට හැඟීගියය. ودخل معه السجن فتيان قال أحدهما إني أراني أعصر خمرا وقال الآخر إني أراني أحمل فوق رأسي خبزا أحمل فوق رأسي خبزا تأكل الطير منه نبئنا بتأويله إنا نراك من المحسنين قال لا يأتيكما طعام ترزقانه إلا نبأتكما بتأويله إلا نبأتكما بتأويله قبل أن يأتيكما ذلكما مما علمني ربي إني تركت ملة قوم لا يؤمنون بالله وهم بِالْآخِرَةِ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ مَا كَانَ لَنَا أَن نُّشْرِكَ بِاللَّهِ مِن شَيْءٍ ذلك من فضل الله علينا وعلى الناس ولكن أكثر الناس لا يشكون ඔහු සමග තරුණයන් දෙදෙනෙක් සිරගෙට ඇතුළු වූහ දවසක්දා ඔවුන් දෙදෙනගෙන් කෙනෙක් මම මිදි මිරිකනු සිහිනෙන් දුටිමියයි කීවේය. අනෙක මාගේ හිස මත රොටි උසුලාගෙන යන අතර කුරුල්ලන් එයින් කන බව මම සිහිනෙන් දුටිමියයි කිවේය. එහි තේරුම අපට ප්‍රකාශ කරව. යහපත් පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස අපි නුඹ දකිමුයි ඔවුන් දෙදෙනා යුසුප්ට කීවේය. නුබලා දෙදෙනාට ලැබෙන ආහාර නුබලා වෙතනු එන්නේය. නුබලා දෙදෙනා වෙත එය පැමිණෙන්න්නට පෙර එය එනම් එම සිහිනයෙහි අර්ථය නුබලා දෙදෙනාට මම ප්‍රකාශ කරමි. එය මාගේ පරමාධිපති මට ඉගැන් වූ දෙයිනි. අල්ලා කෙරෙහි විශ්වාසය නොකරන්නා වූ ජනතාවගේ මාර්ගය සැබවින්ම මම අතහැර දැමුවමි. තවද ඔවුහු පරමාන්ත දිනය ප්‍රතික්ෂේප කරන්නාහු යැයි ඔහු එනම් යුසුෆ් කීවේය. මාගේ මුතුන්මිත්තන් වන ඉබ්‍රාහීම් ඉස්හාක් සහ යකූබ් යන අයගේ මාර්ගය මම අනුගමනය කරමි. අල්لهට වෙනත් කිසිවක් හෝ කිසිවෙකු අප ආදේශ කිරීමට අපට සුදුසු නැත මෙය අල්له අප වෙත සහ සියලු ජනයා වෙත පිරිනමා ඇති දායාදයකි අල්له අප ඔහුගේ ගැත්තන් බවට මිස වෙනත් කිසිවෙකුගේ ගැත්තන් බවට පත්කර නැත නමු බොහෝ ජනයා කෘතාඥ නොවෙති يا صاحبي السجن أأرباب المتفرقون خير أم الله الواحد القهار ما تعبدون من دونه إلا أسماء سميتموها إلا أسماء سميتموها أن أنتم وآباؤكم أنتم وآباؤكم ما أنزل الله بها من سلطان إن الحكم إلا لله أمر ألا تعبدوا إلا إياه ذلك الدين القيم ولكن أكثر الناس لا يعلمون يا صاحبي السجن أما أحدكما فيسقي ربه خمرا وأما الآخر فيصلب فتأكل الطير من رأسه قضي الأمر الذي فيه تستفتيان وقال للذي ظن أنه ناج منهما اذكرني عند ربك فأنساه الشيطان ذكر ربه فلبث في السجن بضع سنين මාගේ සහෝදර සිරකරුවන් දෙදෙන යහපත් වන්නේ විවිධ දෙවිවරුන් සිටීමද නැතිනම් ඒකාන්ත වූ සර්වබලධාරී අල්ලාහගේ පැවැත්මද ඔහු හැර නුඹලා නැමදුම් කරන්නේ නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද ඔවුනට නම් ආරූඪ කරගත් නාමයන් ඇති අය මිස නැත ඒ ගැන කිසිම සාධකයක් අල්ලා පහල කර නැත පරමාධිපත්තියය අල්ලාහට හැර වෙනත් කිසිවෙකුට නැත ඔහු හැර වෙනත් කිසිවෙකුට නුඹලා නැමදුම් නොකළ යුතු යැයි ඔහු අනකර ඇත රිජු මාර්ගයේ යයි. නමුත් ජනතාවගෙන් බොහෝ දෙනෙක් නොදනිති. මාගේ සහෝදර සිරකරුවන් දෙදෙන නුබලාගේ සිහිනවල තේරුම මෙයයි. නුබලාගෙන් කෙනෙක් තම ස්වාමයාට මිසරයේ රජුට වයින් පිළිගන්වයි. අනෙකා කුරුසියේ දමා ඇනගසනු ලබයි. එවිට කුරුල්ලන් ඔහුගේ හිස කනවා ඇත. නුබලා දෙදෙනා විමසා සිටි කාරණය එසේ තීන්දු කර ඇත. ඉන් පසු එම සිරකරුවන් දෙදෙනගෙන් නිදහස් වනු ඇතැයි ඔහු සිතූ අය අමතා. නොබගේ ස්වාමයා එනම් මිසරයේ රජුට මා ගැනත් සඳහන් කරනුයි කීවේය. නමුත් ඔහුගේ ස්වාමයාට සඳහන් කිරීම ශේතාන් ඔහුට අමතක කළේය. මේ නිසා ඔහු යුසුෆ් වසර ගණනාවක් සිරගතව සිටියේය. وقال الملك إني أرى سبع بقرات سمان يأكلهن سبع عجاف يأكلهن سبع عجاف وسبع سنبلات خضر وأخر يابسات ۖ يا أيها الملأ أفتوني في رؤياي إن كنتم للرؤيا تعبرون قالوا أضغاث أحلام وما نحن بتأويل الأحلام بعالمين وقال الذي نجا منهما وادكر بعد أمة أنا أنبئكم بتأويله فأرسلون يوسف أيها الصديق أفتنا في سبع بقرات سمان يأكلهن سبع عجاف يأكلهن سبع عجاف وسبع سنبلات خضر وأخر يابسات وأخر يابسات لعلي أرجع إلى الناس لعلهم يعلمون පුෂ්ටිමත් එළදෙනුන් සද්දෙනෙක් වැහැරී ගිය එළදෙනුන් සද්දෙනෙකු ගිලිනුද තවද සාරවත් ධාන්‍ය කරල් හතක් සහ වෙනත් වියලි කරල්ද මම සිහිනෙන් දුටිමි. ප්‍රධානියනි නුබලා සිහින පලාපලකීමෙහි දක්ෂයින් නම් මාගේ සිහිනයේ තේරුම කියා දෙනුයි තිනක් රජතුමා කිවේය මේවා ව්‍යාකූල සිහිනවේ එවැනි සිහින තේරීම අපි නොදනිමුයි ඔවුහු පිළිතුරදුන්හ එවිට එම සිරකරුවන් දෙදෙනගෙන් නිදහස් වූ අය කලකට පසු යුසුෆ් පිළිබඳව සිද්ධියක් මතක් වී මම නුබලාට එහි තේර්ම ප්‍රකාශ කරන්නෙමි එයින් මා සිරගෙයි සිටින යුසුෆ් වෙත යවනු මැනවයි කිවේය. යුසුෆ් වෙත ගිය ඔහු මෙසේ කිවේය. සත්‍යවාදී වූ යුසුෆ් පුෂ්ටිමත් එළදෙනුන් සද්දෙනෙක් වැහැරී ගිය එළදෙනුන් සද්දෙනෙකු ගිලිමත් අමුධාන්‍ය කරල් සතකුත් වෙනත් වියලිධාන්‍ය කරල් සතකුත් සිහිනෙන් දැකීමේ අර්ථය කියා දෙනු මැනව. මා ජනයා වෙත ආපසු ගිය විට ඔවුන් එය තේරුම් ගනු ඇත. قال تزرعون سبع سنين دأبا فما حصدتم فذروه في سنبله إلا قليلا مما تأكلون ثم يأتي من بعد ذلك سبع شداد يأكل ما قدمتم لهن إلا قليلاً إلا قليلا مما تحصنون ثم يأتي من بعد ذلك عام فيه يغاث الناس وفيه يعصرون නුබලා අනුපිළිවෙලින් අවුරුදු සතක් පුරා පොළොවේ වගා කටයුතු කරනු ඇත. මෙම අවුරුදු සතක කාල සීමාව තුළ නුබලා නෙලාගන්නා අස්වැන්නෙන් නුඹලාගේ ආහාරයට ප්‍රමාණවත් වන ධාන්‍ය ටික හැර අනෙක්වා එම කරල් වශයෙන්ම තිබෙන්නට ඉඩහරිනු. මීට පෙර නුඹලා පිළියල කළ දැය නුඹලා ඉදිරි කරන ස්වල්පය හැර කාදමන දරුණු අවුරුදු සත ඉන් පසු එළඹෙන්නේය. පසුව ජනයාට අධික වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබන වසරක් එළඹෙනු ඇත. එවිට ඔවුන් එහිදී මිදිසාරය මිරිකාගනු ඇත. وقال الملك ائتوني به فلما جاءه الرسول قال ارجع إلى ربك فاسأله ما بال النسوة اللاتي قطعن أيديهن إن ربي بكيدهن عليم قال ما خطبكن إذ راوتن يوسف عن نفسه ۖ قلنا حاش لله ما علمنا عليه من سوء قالت امرأة العزيز الآن حصحص الحق أنا راودته عن نفسه أنا راودته عن نفسه وإنه لمن الصادقين ذلك ليعلم أني لم أخنه بالغيب وأن الله لا يهدي كيد الخائنين ඔහුව එනම් යුසුෆ්ව මා වෙත රැගෙන එන්නයි රජතුමා කිවේය. නමුත් රාජකීය දූතයා ඔහු වෙත පැමිණි විට නොබේ ස්වාමියා වෙත ආපසු ගොස් ඔවුන්ගේ අත් කපාගත් ගෑනුන්ගේ සිද්ධිය ගැන ඔහුගෙන් අසන් සැබැවින්ම මගේ පරමාධිපති ඔවුන්ගේ කූට උපක්‍රම ගැන මැනවින් දනීයයි ඔහු එනම් යුසුෆ් කීවේය නුඹලා ඔහු එනම් යුසුෆ්ව පොළඹවාගන්නට උත්සාහ කළ අවස්ථාවේදී නුඹලාට කුමක් වීදැයි ඔහු එනම් රජතුමා ගෑනුන්ගින් ප්‍රශ්න කළේය හාශලිල්ලා අල්ලා අප ආරක්ෂා කරත්වා ඔහු තුළ කිසිම නරකක් අපි නොදනිමුයි ඔවුහු කිහ. එවිට සත්‍යය දැන් හෙළිවී ඇත. ඔහු පොළඹවා ගැනීමට වෑයම් කළේ මමයි. සැබවින්ම ඔහු සත්‍යවාදීන්ගෙන් කෙනෙකුයයි අල් අසිීස්ගේ භාර්යාව කිවාය. එය එනම් පරීක්ෂණයෙන් මා අදහස් කළේ මා ඔහු එනම් අල් අසිීස්ට ඔහු නැති තැන ද්‍රෝහිකමක් නොකළ බවත් අල්له ද්‍රෝහිකම් කරන්නන්ගේ කූට උපායන්ට මග නොපෙන්වන බවත් ඔහු තැනගන්නා පිණිසයයි යුසුෆ් කීවේය وما أبرئ نفسي إن النفس لأمارة بالسوء إلا ما رحم ربي إن ربي غفور رحيم وقال الملك ائتوني به أستخلصه لنفسي فلما كلمه قال إنك اليوم لدينا مكين أمين قال اجعلني على خزائن الأرض إني حفيظ عليم وكذلك مكنا ليوسف في الأرض يتبوأ منها حيث يشاء نصيب برحمتنا من نشاء ولا نضيع أجر المحسنين ولأجر الآخرة خير للذين آمنوا وكانوا يتقون මා මාගේ ආත්මය පවින් නිදොස් කරමි. මාගේ පරමාධිපති දයාළුභාවය පෙන්වන අය හැර අන් අයගේ ආත්ම පවට පෙළඹෙන්නේමය. තවද මාගේ පරමාධිපති ක්ෂමාශීලීය අසීමිත කරුණාන්විතයයි ඔහු කීවේය. තනිකරම මාගේ භාරයෙහි තබා ගැනීමට හැකිවන පරිදි ඔහු මාවෙත රැගෙන එනුයි රජුකීය. එවිට ඔහු එනම් යුසුෆ් රජුට කතා කළ විට ඇත්තෙන්ම නුඹ අද අප අතර ගෞරවනීය කෙනෙකි විශ්වාසවන්තය කියයි ඔහු එනම් රජු කීය. රටේ සම්පත් සඳහා මායොදවා ගන්න. සැබවින්ම මම ඒවා ආරක්ෂා කිරීමේ බාරදූරකම දන්නා ආරක්ෂකයෙකුයෙමි ඔහු එනම් යුසුෆ් කීවේය. එහි තමන් සිතූ තැනක අධිපතිකම් කිරීමට හැකිවන පරිදි මෙසේ අපි යුසුෆ්ට භූමියේ බලය ලබාදුන්නෙමු. අපි අභිමත කෙනෙකුට අපේ දායාදය පිරිනමන්නෙමු. තවද සිල්වත් ජනයාගේ තිලිනය අපි නිෂ්පල නොකරන්නෙමු. විශ්වාස කර බියබැතිමත්ව හැසිරුණු අයට පරලොව ජීවිතයේ තිලින සැබවින්ම වඩා යහපත්ය. وجاء إخوة يوسف فدخلوا عليه فعرفهم وهم له منكرون ولما جهزهم بجهازهم قال ائتوني بأخ لكم من أبيكم ألا ترون أني أوفي الكيل وأنا خير المنزلين فإن لم تأتوني به فلا كيل لكم عندي ولا تقربون قالوا سنراود عنه أباه وإنا لفاعلون තවද යුසුෆ්ගේ සහෝදරයෝ මිසර දේශයට පැමිණ ඔහු වෙත ප්‍රවිෂ්ට වූහ එවිට ඔවුන් ඔහු නොහැඳිනව සිටියදී ඔහු යුසූෆ් ඔවුන් හැඳිනගත්තේය. ඔහු ඔවුනට සපයාදිය යුතු ආහාර ද්‍රව්‍ය සපයාදුන් විට නුඹලාගේ පියපාර්ශවයෙන් වූ නුඹලාගේ සුළු සහෝදරයා මාවෙත ගෙනේනු. මා සම්පූර්ණමින්මට මැනදෙන බවත් සත්කාරයන් අතුරින් හොඳම සත්කාරයා බවත් නුඹලා නුදුටුවෙහිදැයි ඔහු එනම් යුසුෆ් ඔවුනට කිය. නමුත් නුඹලා ඔහු මාවෙතට නොගෙනාවොත් නුබලාට මවිසින් ධාන්‍ය මනින් නොලැබේ. තවද නුබලා මාළඟට නොපැමිණිය යුතුයි. ඔහු අප සමග එවන ලෙස ඔහුගේ පියාට අපි උපරිම වශයෙන් බලපෑම් කරන්නෙම්. අපි මෙය නිසකෑන්ම කරන්නෙමුයි ඔවුහු කිය. وقال لفتيانه جعلوا بضاعتهم في رحالهم لعلهم يعرفونها لعلهم يعرفونها إذا انقلبوا إلى أهلهم لعلهم يرجعون فلما رجعوا إلى أبيهم قالوا يا أبانا قالوا يا أبانا منع منا الكيل فأرسل معنا أخانا نكتل نكتل وإنا له لحافظون قال هل آمنكم عليه إلا كما أمنتكم على أخيه من قبل فالله خير حافظا وهو أرحم الراحمين ධාන්‍ය සඳහා අපෙන් හුවමාරු කරගත් ඔවුන්ගේ බඩු ඔවුන්ගේ ගමන් මළුවලට රහසේ දමනු. ඔවුන් තම පවුලේ අය වෙත ආපසු ගිය විට එය දැනගෙන ඔවුන් ආපසු ඒමට හැකියයි. ඔහු එනම් යුසුෆ් ඔහුගේ සේවකයන්ට කිය. තම පියාණන් වෙත ඔවුහු ආපසුගිය කල්හි අපගේ පියාණනි මින් ඉදිරියට අපට ධාන්‍ය වලක්වන ලදී. එම නිසා අපට ධාන්‍ය ලබාගනුවස් අපගේ සහෝදරයාත් අප සමග එවනු. සැබවින්ම අපි ඔහු රැකබලාගනිමුයි කියහ. මීට පෙර ඔහුගේ සහෝදරයා ගැන මා නුබලා විශ්වාස කළ සැටියෙන් මිස මා ඔහු ගැනත් නුබලා විශ්වාස කරන්නෙම්ද ආරක්ෂා කිරීමෙහිලා අල්له අතිශ්‍රේෂ්ඨය. තවද ඔහු දයාළුවන්ගෙන් අති දයාළුයැයි ඔහු එනම් පියා කියා සිටියේය. ولما فتحوا متاعهم وجدوا بضاعتهم ردت إليهم قالوا يا أبانا ما نبغي هذه بضاعتنا ردت إلينا ونمير أهلنا ونحفظ أخانا ونزداد كيل بعير ذلك كيل يسير قال لن أرسله معكم حتى تؤتون موثقا من الله موثقا من الله لتأتنني به إلا أن يحاط بكم فلما آتوه موثقهم قال الله على ما نقول وكيل وقال يا بني لا تدخلوا من باب واحد وادخلوا وادخلوا من أبواب متفرقة وما أغني عنكم من الله من شيء إن الحكم إلا لله عليه توكلت وعليه فليتوكل المتوكلون ولما دخلوا من حيث أمرهم أبوهم ما كان يغني عنهم من الله من شيء إلا حاجة إلا حاجة في نفس يعقوب قضاها وإنه لذو علم لما علمناه ولكن أكثر الناس لا يعلمون ඔවුහු තම ගමන් මලු විවෘත්ත කළ විට තමන් හුවමාරු කළ තමන්ගේ වෙළදඹාන්නද ඔවුනට ආපසු දී ඇති බව දුටුහ. පියාණනි අප මීට වඩා මොනවා බලාපොරොත්තු වන්නද. මෙන්න අපේ වෙළඳ බාණ්ඩ අපටම ආපසු දී තිබෙනවා. එනිසා අප සහෝදරයා සමග ආපසු ගොස් අපගේ පවුලට අවශ්‍ය ආහාරද්‍රව්‍ය රැගෙනෙන්නම්. අපි අපේ සහෝදරයාද හොඳින් රැක් බලාගන්නම්. ඔහු සඳහා තව ඔට්ටු බරක් අපි වැඩිපුර ලබාගන්නෙමු. එම අතිරේක ප්‍රමාණය පහසුවෙන්ම ලැබේවියැයි ඔවුහු කියහ. වැලැක්විය නොහැකි හේතු නිසා නුඹලා අසරණ වුවහොත් මිස ඔහු මාවෙත ආපසු රැගෙන එන බවට නුඹලා අල්ලාගේ නමින් මට ප්‍රතිඥ්ඥාවක් දෙනතෙක් මම ඔහු කිසිසේත් නුඹලා සමඟ නොයවමී යැයි පියා කිවේය. එසේ ඔවුන් ප්‍රතිඥ්ඥාව දුන්විට අප කියන දෑට අල්ලා භාරයයැයි ඔහු කියය. මාගේ දරුවනි මිසරයේ අගනුවරට එකම දොරටුවකින් ඇතුළු නොවනු වෙන වෙනම දොරටුවලින් ඇතුළුවනු අල්ලාගේ තීරණයට එරෙහිව වෙනත් කිසි දෑකින් මට නොබලා ගලවාගත නොහැකිය තීන්දුව අල්ලාගෙන් මිස නැත ඔහු කෙරෙහිම මාගේ බලාපොරොත්තුව තබා ඇත තවද බලාපොරොත්තු වන්නෝ ඔහු කෙරෙහිම බලාපොරොත්තු තැබිය යුතුයයි ඔහු පියා තවදුරටත් කියා සිටියේ ඔවුන්ගේ පියා දුන් උපදෙස් පරිදි ඔවුන් දොරටු කිහිපයකින් පිවිසුණු අවස්ථාවේදී යකූබ්ගේ සිත්තුල වූ අපිබ්‍රාය ඉටුවීම මිස අල්لهගේ තීරණයට එරෙහිව වෙනත් කිසි දෙයක් ඕනට වැඩක් සිදු නොකළේය සැබවින්ම අප ඔහු එනම් යකූප්ට ඉගැන් වූ දෑගැන ඔහු දැනුම ඇත්තෙක් විය එහෙත් ජනයින්ගෙන් වැඩි දෙනා මේ කාරණයේ යථාර්ථය නොදනිති. වලම් فلما دخلوا على يوسف آوى إليه أخاه قال إني قال إني أنا أخوك فلا تبتئس بما كانوا يعملون فلما جهزهم بجهازهم جعل السقاية في رحل أخيه جعل السقاية في رحل أخيه ثم أذن مؤذن ثم أذن مؤذن أيتها العير إنكم لسارقون قالوا وأقبلوا عليهم ماذا تفقدون قالوا نفقد صواع الملك ولمن جاء به ولمن جاء به حمل بعير وأنا به زعيم قالوا تالله لقد علمتم ما جئنا لنفسد في الأرض ما جئنا لنفسد في الأرض وما كنا سارقين قالوا فما جزاؤه إن كنتم كاذبين යූසුෆ් ඉදිරියට ඔවුන් පැමිණි විට ඔහු තම සහෝදරයා වැළඳගත්තේය. සැබවින්ම මම නුඹගේ නැතිවුණු සහෝදරයාය. එහෙයින් ඔවුන් පෙරකළ දේවල් ගැන නුම්ඹ ශෝක නොවනුයි කීවේය. ඔහු ඔවුන්ගේ බඩුපොදි පැටවීමට කටයුතු කරමින් සිටියදී. පාන පාත්‍රය තමාගේ සොහයුරාගේ බඩුපොදියෙහි දැම්මේය. ඉන් පසුව කැඳවුම්කරුවෙක් තවලම්කරුවනි නුබලා සොරුන්යැයි කෑගසන්නට විය. ඔවුහු ඔහු දෙසට හැරමින් නුබලාගෙන් කුමක් නැතිවී දැයි ඇසූහ. රජතුමාගේ පාන පාත්‍රය අපෙන් නැතිවී ඇතැයි ඔවුහු රාජසේවකයෝ කිහ. එය නැවත ලබා දෙන අයෙකුට ඔටුවෙකු පිට ගෙනයා හැකි ධාන්‍ය ප්‍රමාණයක් පිරිනැමෙනු ඇත. මම ඊට සහතිකවෙමි ඔවුන්ගේ ප්‍රධානයා පැවසීය. අල්ලාගේ නාමයෙන් අපි දිවරමු. මෙම භූමියෙහි අවුල් ඇති කරන්නට අපි නොපෙමිණියමුයිද තවද අප සොරුන් නොවන බව නුඹලා හොඳින් දනිතීද ඔවුහු සහෝදරයෝ කියහ. නුඹලා බොරුකාරයින් වුවහොත් එයට දඩුවම කුමක් දැයි නුඹලා දන්නෙහිදැයි ඔවුහු එනම් රාජසේවකයෝ කීහ. قالوا جزاؤه من وجد في رحله فهو جزاؤه كذلك نجزي الظالمين فبدأ بأوعيتهم قبل وعاء أخيه ثم استخرجها ثم استخرجها من وعاء أخيه كذلك كدنا ليوسف ۖ ما كان ليأخذ أخاه في دين الملك إلا أن يشاء الله نرفع درجات من نشاء وفوق كل ذي علم عليم කවරෙකුගේ පොදියෙහි එය තිබේද ඔහුමය එයට දඩය වන්නේ. එලෙසය අප අපරාධ කරුවන්ට දඩුවම් දෙන්නේ යැයි ඔවුහු එනම් සහෝදරයෝ කීහ. එවිට ඔහු එනම් යුසුප් තම සොයුරාගේ බඩුපොදිය සෝදිසියට පෙර ඔවුන්ගේ සුළු සොයුරන්ගේ බඩුපොදි සෝදිසි කරන්නට පටන් ගත්තේය. අවසානයේදී ඔහු ඒ තම සොයුරාගේ බඩු පොදියෙන් ඉවතට ගත්තේය. මෙසේ යුසුෆ්ට අපි අපේ සැලැස්මෙන් උදව් කළෙමු. අල්ලාට අභිමත නම් පමණක් මිස ඔහුට තම සොයුරා මිසරේ නීතිය වූ රජතුමාගේ දහමානුව ග්‍රහණයට ගත නොහැකිව තිබුණි. අපට අභිමත අයගේ තත්ත්වය අපි උසස් කරමු. තවද ඥානය ඇති සියලු ඥානීන්ට ඉහලින් සර්වඥානයා අල්ලා වන්නේය. قالوا إن يسرق فقد سرق أخ له من قبل فأسرها يوسف في نفسه ولم يبدها لهم قال أنتم شر مكانا والله أعلم بما تصفون قالوا يا أيها العزيز إن له أبا شيخا كبيرا إن له أبا شيخا كبيرا فخذ أحدنا مكانه إنا نراك من المحسنين قال معاذ الله أن نأخذ إلا من وجدنا متاعنا عنده إلا من وجدنا متاعنا عنده إنا إذا لظالمون මොහු සොරකම් කලා නම් එය පුදුමවීමට කාරණයක් නොවේ. ඊට හේතුව මොහුගේ සොයුරෙකු සැබවින්ම මීට පෙර සොරකමක් කරතිබේ. යැයි ඔවුහු කීහ. මේ ඇසූ යුසුෆ් ඒ ඔහුගේ සිතහි රහසිගතව තබාගත්තේය. ඔහු එය ඔවුනට හෙළිදරව් නොකළේය. නුඹලායිතා නරක තත්වේ මිනිසුන්ය. නුඹලා මාගේ මුහුණටම චෝදනා නගන දෑගැන අල්ලා ඉතා හොඳින් දනියයි ඔහු එනම් යුසුෆ් කිවේය. ශ්‍රේෂ්ඨ උතුමානන් වන අසීස්තුමනි සැබවින්ම මොහුට ඉතා වයස්ගත පියෙක් සිටි. එම නිසා ඔහු කනස්සලු නොවනු පිණිස මොහු වෙනුවට අපගෙන් කෙනෙකු ගන්න. ඔබ ඉතා අත්‍යයාගශීලී පුරුෂයකු ලෙස අපි දකින්නෙමු යැයි ඔවුහු කීහ. අපගේ දේපල ඔහුළඟතිබී සම්බව් වූ අය හැර වෙන කෙනෙකු සිරගෙට ගැනීමෙන් අල්ලා පාරක්ෂා කරත්වා. එවිට අපි සැබවින්ම වැරදි කරන්නවුන්ගෙන් කෙනෙකු වන්නෙමුයි. ඔහු එනම් යුසුෆ් කීවේය. فلما استيئسوا منه خلصوا نجيا قال كبيرهم ألم تعلموا أن أباكم قد أخذ عليكم موثقا قد أخذ عليكم موثقا من الله ومن قبل ما فرطتم في يوسف فلن أبرح الأرض حتى يأذن لي أبي أو يحكم الله لي وهو خير الحاكمين ارجعوا إلى أبيكم فقولوا يا أبانا إن ابنك سرق وما شهدنا إلا بما علمنا وما كنا للغيب حافظين واسأل القرية التي كنا فيها والعير التي أقبلنا فيها وإنا لصادقون قال بل سولت لكم أنفسكم أمرا فصبر جميل عسى الله أن يأتيني بهم جميعا إنه هو العليم الحكيم ඔහු එනම් යුසුෆ්ගෙන් බලාපොරොත්තු සුන් වූ ඔවුහු මුල්ලකට ගොස් වෙන්ව මුණගැසි කතා කළහ. නුබලාගේ පියා අල්ලාගේ නාමයෙන් නුබලාගෙන් ප්‍රතිඥාවක් ලබාගත් බවත් මීට පෙර යුසුෆ් පිළිබඳව දුන් ප්‍රතිඥාව නුබලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නෙහුද මෙනිසා මාගේ පියා මට අවසර දෙනතුරු හෝ අල්له තීරණයක් දෙනතුරු හෝ මම මේ රට හැර නොයමි ඔහු එනම් අල්له විනිශ්ෂකරුවන්ගෙන් ඉතාම හොඳයැයි ඔවුන්ගේ වැඩිමලා කියය නුබලාගේ පියාවෙත ආපසු යනු තවද අපගේ පියානනි සැබවින්ම නුඹගේ පුත්‍රයා ස්වරකමක් සිදු කළේය ඔහු සොරකම් කරනු අපි නොදුටුවෙමු. අපි දන්නා දෑගැනමිස අපි ශාක්ෂි නොකීවෙමු. ගුප්ත දෑගෙන අපි පිරික්සුම් නොකළෙමුයි කියනු. තවදනුඹ මේ බව අපරැඳී සිටි නගරේ ජනයාගෙනුත් අප ආපසු පෙමිණි තවලෙමෙනුත් විමසා බලාව. සැබවින්ම අපි සත්‍යවාදිහුමයයි ඔවුහු කීහ. නො එසේය නුබලාගේ සිත් බැරෑරුම් කරුණක් නුබලාට සැහැල්ලු ලෙස පෙන්නුම් කළේය. එනිසා මම මෙයත් සතුටින් ඉවසිලිවන්තව විඳදරාගන්නෙමි. අල්له ඔවුන් සියලු දෙනාම මාවෙත්ත ගෙන එන්නට පුළුවන. සැබවින්ම සර්වඥ සහ සර්ව ප්‍රාඥ්ඥ වන්නේ ඔහුමයයි ඔහු එනම් පියාකීවේය. وتولى عنهم وقال يا أسفى على يوسف وابيضت عيناه وابيضت عيناه من الحزن فهو كظيم قالوا تالله تفتأ تذكر يوسف حتى تكون حرضا حتى تكون حرضا أو تكون من الهالكين قال إنما أشكو بثي وحزني إلى الله وأعلم من الله وأعلم من الله ما لا تعلمون يا بني يذهبوا فتحسسوا من يوسف وأخيه ولا تيأسوا من روح الله إنه لا ييأس من روح الله إلا القوم الكافرون පසුව ඔහු එනම් පියා ඔවුන්ගෙන් ඉවතට හැරී අහෝ යූසුෆ් ගැන මට වූ ශෝකයයි කීවේය. තවද ඔහු සිත්හි යටපත් කරගත් සොවින් ඔහුගේ දෙනෙත සුදුමැලිවිය. අල්لهගේ නාමයෙන් කියන්නෙමු. නුඹ සම්පූර්ණයෙන් ලෙඩෙකු වනතුරු හෝ මැරෙනතුරු හෝ නුඹ යූසුෆ් සිහිපත් කිරීම නොනවත්වන්නේ යැයි ඔවුහු කීහ. මාගේ දුක සහ මාගේ වේදනාව ගැන මා අල්لهට පමණයි පැමිලි කරන්නේ. තවද නුඹලා නොදන්නා දේවල් මම අල්ලාගෙන් දැනගනිමි ඔහු එනම් පියාකිවේය. මාගේ දරුවනි යනු තවද යුසුෆ් හා ඔහුගේ සහෝදරයා ගැන සෝදිසි කරනු. අල්لهගේ දයාලු භාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම ප්‍රතික්ෂේප කරන ජනතාව මිස කිසිවෙක් අල්لهගේ දයාලු භාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනීයැයි ඔහු කීවේය. فَلَمَّا دَخَلُوا عَلَيْهِ قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِعَجْلٍ وجئنا ببضاعة مزجاة فأوفلنا الكيل وتصدق علينا إن الله يجزي المتصدقين قال هل علمتم ما فعلتم بيوسف وأخيه إذ أنتم جاهلون قالوا أئنك لأنت يوسف قال أنا يوسف وهذا أخي قد من الله علينا إنه من يتق ويصبر فإن الله لا يضيع أجر المحسنين قالوا تالله لقد آثرك الله علينا وإن كنا لخاطئين ඔවුන් පෙරලා මිසරයට ගොස් ඔහු එනම් යුසුෆ් ඉදිරියට පැමිණි විට ශ්‍රේෂ්ඨ උතුමානනි අපටත් අපගේ පවුලටත් අති මහත් විපත් සිදුවින. බාණ්ඩ හුවමාරු සඳහා අපි අඩු වටිනාකම් ඇති බාණ්ඩ රැගෙනාවෙමු. එම නිසා අපට සම්පූර්ණ ධාන්‍ය ප්‍රමාණය දෙනු මැනව. තවද අපට පින් පිණිස දෙනු මැනව. සැබවින්ම අල්له තියාගශීලීන්ට තිලින දෙන්නේ යැයි ඔවුහු කීහ නුඹලා නොදැනුවත්ව සිටියදී යුසුෆ්ටත් ඔහුගේ සහෝදරයාටත් නුබලා කළ දෑ නුබලා දන්නවාදැයි ඔහු එනම් යුසුෆ් කීවේය. සැබවින්ම ඔබද යුසුෆ් යැයි ඔහු කීහ. මම යුසුෆ් වෙමි මේ මාගේ සොයුරා අල්ලා අපට ඉතාමත් කාරුණික විය යමෙක් බැතිමත් වන්නේද ඉවසිලිවන්ත වන්නේද සැබවින්ම අල්ලා යහකම් කරන්නවුනගේ පලවිපාක නිෂ්පල නොකරන්නේ යැයි ඔහු එනම් යුසුෆ් කීවේය අල්لهගේ නාමීන් පවසමු සැබවින්ම අල්له ඔබ අපට වඩා ඉහලින් තෝරාගත්තේමය අපි ඇත්තෙන්ම පෞකාරයෙන් වීමු යැයි ඔවුහු කීහ. قال لا تثريب عليكم اليوم يغفر الله لكم وهو أرحم الراحمين اذهبوا بقميصي هذا فألقوه على وجه أبي يأت بصيرا وأتوني بأهلكم أجمعين මෙදින නුබලා කෙරෙහි දොස් දැකීම නැත අල්له නුබලාට සමාවදෙත්වා ඔහු දයාළුවන්ගෙන් ඉතාමත් දයාළු යැයි ඔහු එනම් යුසුෆ් කිවේය මාගේ මේ කමිසය ගෙන යනු එය මාගේ පියාගේ මුහුණෙහි එලව් එවිට ඔහු දෑස් පෙනෙන්නෙකු වනු ඇත තවද නුබලාගේ පවුලේ සියලු දෙනා මාවෙත කැඳවාගෙන එනුයි ඔහු කිවේය වලම් فلما فصلت العير قال أبوهم إني لأجد ريح يوسف لولا أن تفندون قالوا تالله إنك لفي ضلالك القديم فلما أن جاء البشير ألقاه على وجهه فارتد بصيرا قال ألم أقل لكم إني أعلم من الله ما لا تعلمون قالوا يا أبانا استغفر لنا ذنوبنا إنا كنا خاطئين قال سوف أستغفر لكم ربي إنه هو الغفور الرحيم තවලම මිසරයෙන් පිටත් වූ අවස්ථාවේ මට නියත වශයෙන්ම යුසුෆ්ගේ සුවඳ දැනේ වයස්ගත නිසා මාගේ සිහිය දුර්වලයයි නොබලා නොසිතන්නෙහුනම් මාගේ වචනය විශ්වාස කරන්නහු යැයි කන් ආනේ සිටි ඔහුගේ පියාකීවේය අල්ලාගේ නාමීන් කියන්නෙමු. නියත වශයෙන්ම නුබ තාමත් නුබගේ පැරණි මංමුලාවෙහිම යැයි නිවසේ සිටි ඔවුහු කීහ. ශුභාරංචිය දරන්නා පැමිණිවිට එය එනම් යුසුෆ්ගේ කමිසය ඔහු එනම් පියා වූ යකුබ්ගේ මුහුණ මත දැමූ විට ඔහු දෑස් පෙනෙන්නෙකු බවට ආපසු පත්විය. නුඹලා නොදන්නා දේවල් මම අල්لهගෙන් දැනගන්නා බව මම නොබලාට කීවා නොවේදැයි එවිට ඔහු කිය. ඔහෝ පියාණනි අපේ පව්වලට සමාව අයදුන් මැනව. සැබවින්ම අපි පෞකාරයෙන් වී සිටිමුයි ඔවුහු එනම් පුත්තු කීහ. මාගේ පරමාධිපතිගෙන් නුඹලාට සමාවඉල්ලා සිටින්නෙමි. සැබවින්ම අධි ක්ෂමාශීලී අසමසම කරුණාන්විත ඔහුම යැයි ඔහු එනම් පියාකීවේය. فلما دخلوا على يوسف آوى إليه أبويه وقال ادخلوا وقال ادخلوا مصر إن شاء الله آمنين ورفع أبويه على العرش وخروا له سجدا وقال يا أبت هذا تأويل رؤياي من قبل قد جعلها ربي حقا وقد أحسن بي إذ أخرجني من السجن وجاء بكم وجاء بكم من البدو من بعد أن نزغ الشيطان بيني وبين إخوتي إن ربي لطيف لما يشاء إنه هو العليم الحكيم ඔවුන් යුසුෆ් ඉදිරියට පැමිණි විට ඔහු සිය දෙමාපියන් තමා වෙත ලං කරගත්තේය. පසුව ඔහුගේ පවුලේ අයට නගරයට පිවිසෙව්. අල්ලාහ් අබිමත නම් නුඹලා සුරක්ෂිත වනු ඇතැයි ඔහු එනම් යුසුෆ් කීවේය. නගරයට පිවිසීමෙන් පසුව ඔහු තම දෙමාපියන් රාජාසනාරූඩ කළේය. තවද ඔවුහු ඔහුට සජදා එනම් නමස්කාර කළහ. පියාණනි පෙරමාගේ සිහිනයේ අර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සත්‍යය කළේය. දඟගෙයින් මා බැහැර කළ කල්හිද ශෛතාන් මා සහ මාගේ සහෝදරයින් අතර එදිරිවාදිකම් හටගැන් වූ පසු නොබලා කාන්තාරයෙන් මෙහි ගෙන ආ කල්හිද මාගේ පරමාධිපති මට දයාලුවිය. සැබවින්ම මාගේ පරමාධිපති ඔහු අභිමත වූ දෑට කුළු නැතිය සැබවින්ම සර්වඥ සහ සර්ව ප්‍රාඥ වනුයේ ඔහුමය. رب قد آتيتني من الملك وعلمتني من تأويل الأحاديث فاطر السماوات والأرض أنت وليي في الدنيا والآخرة توفني مسلما وألحقني بالصالحين ذلك من أنباء الغيب نوحيه إليك وما كنت لديهم إذ أجمعوا أمرهم وهم يمكرون وما أكثر الناس ولو حرصت بمؤمنين وما تسألهم عليه من أجر إن هو إلا ذكر للعالمين පරමාධිපතියානනි ඔබ මට රාජ්‍ය දුන්නේය. තවද ඔබ සිද්ධීන් පිළිබඳ ගැඹුරු අර්ථය මට ඉගෙන් වූයේය. අහස්හි සහ මහ පොළොවෙහි මෙවුම් කරුවානනි මෙලොව සහ පරලොව මාගේ භාරකරු ඔබයි ඔබට අවනතව මියයෑමට මට ඉඩ සලස්වනු මැනව තවද මා දැහැමියන් හා එක් කරනු මැනව නබි මුහම්මත් මේ අප නුබට පහල කරන ගුප්ත වෘතාන්තයන් ගෙන්ය යුසුෆ්ට එරෙහිව ඔවුන් ඔහුගේ සහෝදරයින් එකතු වී කුමන්ත්‍රණයක් සැලසුම් කරන අවස්ථාවේ නොබ ඔවුන් අතර සිටියේ නැත. නමුත් නොබ කෙතරම් උනන්දු වුවත් ජනයාගෙන් වැඩි දෙනා එය විශ්වාස නොකරති. මේ සඳහා නොඹ ඔවුන්ගෙන් කිසිම කුලියක් නොඉල්ලන්නේය. එය ලෝවැසි ජනයාට සිහිපත් කිරීමක් මිස නැත. وكأي من آية في السماوات والأرض يمرون عليها وهم عنها معرضون وما يؤمن أكثرهم بالله إلا وهم مشركون أفأمنوا أن تأتيهم غاشية من عذاب الله أو تأتيهم الساعة أو تأتيهم الساعة بغتة وهم لا يشعرون قل هذه سبيلي أدعو إلى الله على بصيرة أنا ومن اتبعني وسبحان الله وما أنا من المشركين وما أرسلنا من قبلك إلا رجالا نوحي إليهم من أهل القرى أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم ولدار الآخرة خير للذين اتقوا أفلا تعقلون එසේම අහස්හි සහ මහ පොළොවෙහි ඇති සංඥා බොහෝය. ඔවුහු ඒවා ගැන කිසිම තැකීමක් නැතිව ඒවා පසුකර යති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අල්ලා ගැන විශ්වාස නොකරති. ඔවුන් සමානයන් තබන්නන් මිස නැත. අල්ලාගේ දඩුවම ඔවුන් හසුකිරීමෙන් හෝ ඔවුන් නොදැනුවත්වම හදිසියේම පරමාන්ත මොහොත ඔවුන් වෙත පැමිණීමෙන් හෝ ඔවුන් ශුරක්ෂිතද මම අල්له වෙත ඇරයුම් කරමි. මමද මා අනුගමනය කරන්නෝද අපගේ මාර්ගය කුමක් දැයි පැහැදිලි දැක්මක් මත සිටින්නෙමු. අල්له සුවිශුද්ධය. මම සමානයන් තබන්නන්ගෙන් කෙනෙක් නොවෙමි නබි මුහම්මත් පවසාව. නබි මුහම්මත් ගම්මාන වැසියන්ගෙන් ඔවුන් වෙත අපි වහි පහල කළ පුරුෂයින් මිස රසූල්ුවරයින් ලෙස නුඹට පෙර අපි නො එව්වෙමු. ඔවුහු එනම් ප්‍රතික්ෂේප කරන ජනයා භූමියෙහි සංචාරය නොකළෙහිද. එසේනම් ඔවුනට පෙරවිසුවන්ගේ අවසානය කෙසේවී දැයි ඔවුනට දැකගත හැකිව තිබුණි. විය බැතිමත් අයට පරලොව නිවස සැබවින්ම ඉතා යහපච්චය. නොබලා වටහා නොගන්නෙහුද. حتى إذا استيأس الرسل وظنوا أنهم قد كذبوا وظنوا أنهم قد كذبوا جاءهم نصرنا فنجي من نشاء ولا يرد بأسنا عن القوم المجرمين لقد كان في قصصهم عبرة لأولي الألباب ما كان حديثا يفترى ولكن تصديق الذي بين يديه ولكن تصديق الذي بين يديه وتفصيل كل شيء وهدى ورحمة وتفصيل كل شيء وهدى ورحمة لقوم يؤمنون ඔවුන්ගේ ජනයා පිළිබඳව රසූල්වරුන්ගේ බලාපොරොත්තු සුන්වී විරුද්ධවාදී ජනයාද රසූල්වරුන් තමන්ට මුසාවක් කියන ලදැයි සිතූ කල්හි අපගේ උදව් ඔවුන් වෙත එනම් රසූල්වරුන් වෙත පැමිණියය. එවැනි අවස්ථාවක් එළඹුණු විට අප අභිමත කෙනෙක් මුදවාගනු ලැබූහ පෞකාරයෙන්ගෙන් අපගේ උදහස පහ කරනු නොලබන්නේය. සැබවින්ම ඔවුන්ගේ වෘත්තාන්තයන්හි නුවන ඇති අයට පාඩමක් ඇත. එය එනම් අල්කුරාණය ගොතන ලද කතාන්තරයක් නොවන්නේය. නමුත් එය ඔවුනට පෙරදෑ සත්‍යය කිරීමක්ද සියලු දෑහි විස්තර කිරීමක්ද තවද විශ්වාස කරන ජනතාවට යහමගද දයාළුවද ඇත.